ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රසභාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. රසකාමී හිතවතුනි ඔබට ආයුබෝවන් ඉරිදා සංග්‍රහයයි මේ ආරම්භ වන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් අප ඉදිරිපත් කරන රසාලිප්ත වූ ගීත සහ කාව්‍ය සංග්‍රහය රවීන්ද්‍රනාත් tagore තුමාගේ 83 වෙනි අවමංගල්‍ය සම්බන්ධ අනුස්මරණය පැවැත්වුණා ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ඒ ආයතනය පවතින්නේ කොළඹ. ටාගෝර් සංගමයක් තිබෙනවා. එහි සභාපති ආචාර්ය ලී ගුණසේකර සමන්මලී පද්මකුමාර එහි ලේකම්. ටාගෝර්තුමාගේ කවි පරිවර්තනය කොට පොතක් එලි දැක්වුවා. ආචාර්ය රවි බන්දු විද්‍යාපති මුද්‍රා නාට්‍ය සම්බන්ධ මනහර දෙසුමක් පැවැත්වුවා. යසසිරි ජනක කුමාරගේ පරිවර්තනයක් එළිදුටුවා. තාගොර්තුමාගේ ජීවිත කතාව උමා දාස්ගුප්ත විසින් ලියන ලද පොත. වලාකුළු දවස් ලිපිකා බයි රවින්ද්‍රනාත් tagore සුද්ධර්මා සුභාෂිනීගේ අලුත් පොතක් එළිදැටුවා cloudy days කියන පොත නැත්නම් ලිපිකා කියලා කියන්නේ වලාකුළු දවස් නමින් සිංහලයට නැගුණා tagortumaගේ ආభాසය අපේ රටට පහුගිය සතවර්ෂයේ බොහෝ අවස්ථාවල ලැබී තිබෙනවා චිත්‍ර කලාව නැටුම් ගීත මුද්‍රා නාටක බැලේ ආදී වශයෙන් එනිසා එතුමන් සිහි කරමින් රවීන්ද්‍රනාත් tagorතුමාගේ පබැඳුමක් ගීයක් අපි මුලින්ම කැමැති ඉදිරිපත් කරන්නට ඉරිදා සංග්‍රහයෙන් මේ එම ගීතයයි Thank you. তোর শুনে কেউ না আসে তবে একলা চলো রে একলা চলো একলা চলো একলা চলো একলা চলো রে যদি তোর নাম শুনে কেউ না আসে তবে একলা চলো রে যদি কেউ কথা না কয় ওরে যো যদি সবাই থাকে মুখ ফেরায় সবাই করে ভয় তবে পরাণ খুলে তুই মুখ ফুটে তোর মনের কথা একলা রে তবে পরাণ যদি গহন পথে যাবার কালে কেউ ফিরে না যায় তবে পথের কাটায় তুই রক্ত মাথা চরণ তালে একলা দলরে তবে পথের কাটায় তুই রক্ত মাথা চরণ তালে একলা দলরে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে একলা not. දරු සුවගිරිය නිරෝගී දරු පරපුරක් උදෙසා දෙමාපියන්ට අත්වලක් නමින් විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ බොහොම හොඳ දැනුමක් තිබෙන කුසලතා සහිත වෛද්‍යවරයෙක් මා ඔහු පෞද්ගලිකව හඳුනනවා ඒ පොත ඊටාම වැදගත් පොතක් දැනුම ලබා දෙනවා ඒ වාගේම මතක් වුණා විශේෂඥ වෛද්‍ය උපාලි මාරසිංහත් මේ සුව පහසු මව් පදවියක් සඳහා ලියා තිබුණු පොත ඔවුන්ගේ වැඩසටහන් ආධ්‍යාත්මික සුවතාව සමග ඔවුන් ඉදිරිපත් කරන ඒ කරුණු අනාගත පරපුරට නව පරපුර බිහි කිරීමේදී අතිශය වැදගත් වන බව සිහිකට යුතුය. විශාරද නන්දා මාලනී ගැයූ ගීතයක් මේ ඩෝල්ටන් අල්විස් කවියා තමයි මේ ගීතය රචනා කළේ ගුවන් විදුලියට. ගුවන් විදුලියෙන් ඇසුණු දශක කිහිපයකට පෙර ඇසුණු මේ ගීතය අපේ හිත භාවාත්මකව හැඟීම් බරකොට ප්‍රබෝධජනක අවස්ථා හිතේ ජනිත කරනවා. අපි බලමු රස විඳින්නට එම ගීතේ ඔබ ඊටම වැදගත් කෙනෙකු බව සිතීමෙන් දවසේ වැඩ ආරම්භන්න. එයින් ස්වකීය ආත්මාභිමානයෙන්ම වැඩෙහි නියැලීමෙන් සතුටක්ද ලැබීමට පුළුවන්. බොහෝ දෙනා වැඩ කටයුතු කරද්දී ඕනෑමට එපාවට අලසව නිදිමතේ කළ යුතු නිසා කම්මැලිව කරනවා. එයින් අත්මිදී වැඩ කරන ගමන් සතුට සතුට සමග වැඩ කිරීමයි බොහොම වැදගත් කරුණු බව මනෝවිද්‍යාඥයන්ගේ පොත්වල සඳහන් වෙනවා. විශාරද ටී ෂෙල්ටන් පෙරේරා ගීතයක් ගායනා කළ කාලයකට පෙර ඒත් ගුවන්විදුලියේ තමයි ඒ ගීතයත් රචනා කළේ ඩෝල්ටන් නල්විස් ගීපද රචකයා කවියා විසින් බෞද්ධ සාහිත්‍යයේ ආభాසය තේරතේරී ගාථා තේරතේරී ගාථාවල සිංහල පරිවර්තන අප කියවා තිබෙනවා මාටි වික්‍රමසිංහ මහත්මයා එක පොතක් පරිවර්තනය කළා කුසුම් දිසානායක තව පොතක් පරිවර්තනය කළා ඉංග්‍රීසි භාෂාවෙන් එඩ්මන්ඩ් ජයසූරිය විසින් මේ තේරතේරී ගාථා ඉංග්‍රීසියට පළ කර තිබෙනවා. ලෝකයේ පුරා පතලයි මේ අපදාන කාව්‍යය උදාන අපේ ජීවිතවලට ඒවයින් ගත හැකි බොහෝ පාඩම් තිබෙනවා. මේ විශාරද T Shelton Perera. Thank you. වලා පෞකම සංසාරේ නිරාදුකින් දීගෙනලා ඔබේ නිලද ප්‍රතිහා නෙතින් පවන් සලු පෙවුණු පෙනී ජීවන් කලුම් ඒදෙනෙතින් පවන් සලු පෙවුණු පෙනී මා කලපම් මේදෙනෙතින් නිමානුවේ භව කතරින් ඔබේ නීලක සදිහා කරකයෙන් නිකපලා පෞකලමා සංසාරේ නිරාදුකින් ගිනි කැමිලා ඔබේ නීලක සදිහා සම්බුදු සමිඳුන් දකින්නමට ඉඩ නොදුන් ඔබ සුතු සම්බුදු සමිඳුන් දකින්නමට ඉඩ නොදුන් සුභාතරණි මම කුහුදුන් ඔබගේ ආකල්පය තෝරාගන්නේ ඔබමයි. සුභවාදී ලෙස හැම විටම ප්‍රශ්න ගැටලු විසඳා ගන්න බලන්න ඕනේ. මිනිසා සිතන්නේ යම් ආකාරයකටද ඔහුගේ ස්වභාවයද ඒ ආකාරයෙන්ම වෙනවා. අද දවස හොඳම දවස කරගෙන වැඩ කටයුතු පටන්ගෙන ඉදිරියට යෑමෙන් විශාල ප්‍රයෝජනයක් සොම්නසක් ප්‍රහර්ෂයක් අපට ලැබෙනවා. ප්‍රේමදාස මුදුන්කොටුව සහ කුමාරී බෝතොට විසින් ගායන ලද යුග ගී කිහිපයක් ගුවන් විදුලිය සතුයි. ඩෝල්ටන් නල්බිස් විසින් ලියන ලද මේ ගීතය අපට රසය කැඳවන බව නිර්නුමානයි. නිස්සංගලෙන් කියාපන්කො අනේ නෑනු කියාපන්කො නිස්සංගලෙන් කියාපන්කො අනේ නෑනු කියාපන්කො මට නොකිව්ව ලස්සන ගීතේ මට නොකිව්ව ලස්සන ගීතේ මම කොහොමද කියන්නේ කිසේ කවුද කවිනියන් මලේ රුවට මලකට පමර විලාපේ පමර විලාපේ සංගලෙන් කියාපන්කු අනේ නෑනු කියාපන්කු මට නොකිව්ව ලස්සන ගීතේ පාළුයි නෙත පාළුයි මට පාළුයි කියපන්කෝ හිත පාළුයි නෙත පාළුයි මට පාළුයි කියපන්කෝ නෙසඟලින් නොකිව්ව ගීතේ මට නොකිව්ව ලස්සන ගීතේ ලස්සන ගීතේ මානු කිව්ව ලස්සන ගීතේ මටන කිව්ව ලස්සන ගීතේ මානු කිව්ව ලස්සන ගීතේ මටන කිව්ව ලස්සන ගීතේ අද බොහෝ දෙනෙකු අතින් සිදුවන වරදක් නම් කරදර අවස්ථාවන්හිදී උත්සාහය අත්හැරීමයි. උත්සාහවන්ත වෙන්න උත්සාහයෙන් වැඩ කරන්න ජපාන් රටේ පුංචි ළමයින්ට ඒ පන්තිවල පුංචි පන්තිවල පුංචි දරුවන්ට නිතරම ඒවා කියනවා මේ පාඩයන් උත්සාහය ධෛර්යය වීරිය ගැන ඒවා ලේඛනගත කළා. ලස්සන අකුරෙන් පාට කඩදාසිවල ලියලා පන්තිවල එල්ලා තිබෙනවා. නිතර ඇහැ ගැටෙනකොට ළමයින්ගේ හිත තුළ උත්සාහය ධෛර්යය රෝපණය වෙනවා. MK රොක්සාමි සංගීතඥයා මතක් වෙනවා. ඔහු ගුවන්විදුලියේ සිටි විශිෂ්ට වයලීන වාදකයෙක් ඒ වගේම මනහර රසබර තනු නිර්මාපකයෙක්. ඔහු අතින් නිර්මාණය වූ කරුණාරත්න අබේසේකරයන් විසින් පබඳින ලද මේ ගීතය ගායනා කළේ අල්හාජ් මොහිදින් බෙග් ගායන ශිල්පියා විසින් මේ ගීතය අසන විට ස්කන්ධ කුමාර කතරගම දෙවිඳුන් සිහිපත් වෙනවා කතරගම දෙවියන් සම්බන්ධ පෞගිය දිනවල ඇසල පූජා පැවැත්තුණා රට පුරා Hindu කෝවිල් වලත් සිංහල බෞද්ධ පන්සල් වලත් දෙවි දේවතාවුන්ට කැප කර තිබෙන දේවස්ථානවල කෝවිල් වල කතරගම දෙවියන් වැඩ සිටිනවා. කතරගම දෙවියන් පැමිණියේ ඉන්දියාවෙන්ද නැත්නම් ලංකාවේමද ආදි වශයෙන් විවිධ රසවාද මතවාද රාශියක් පවතිනවා. ඒ කෙසේ වුණත් ජනතාව දෙවියන් අරබයා දෙවියන්ට භජන් ගීත ගායනවා පුද පූජා පවත්වනවා මල් පහන් පූජා කරනවා කවි කියනවා සෙත් පතනවා ඒ සෙත් පැතීම ආශිර්වාද ලබා ගැනීම අටුක ලෝකයක ජීවිතය පිහිටුවා ගන්නට එක්තරා ශක්තියක් ආලෝකයක් බලපවත්වන බව විද්‍යාඥයින් පවා කියනවා ඒ නිසා අපි කල්පනා කළා මොයිදින් බෙග් ගායන ශිල්පියා ඔහු මුස්ලිම් ජාතිකයෙක් ඉන්දියාවෙන් ලංකාවට පැමිණුණ මේ මුසල්මාන භාවය ඔහුට ප්‍රශ්නයක් වුණේ නැහැ බුදු ගුණ ගයන්නට වෙනත් දෙවිවරුන් ගැන ගයන්නට මේ ඒබඳු ගියා හරවන බව කඳ සූරිඳුරතද බල පල කර තුරුලියේ පොද කල මදනල සරවන බව කඳ සූරිඳුරතද බලේ සිඹ සිඹ දෙව් සැපති නැනි कंकले सिंब सिंब देव सकति मने कंकले සැකපුවමන සුව යහනක තුන්හෙල සරවන බව කඳ සූරින් දුගතෙද බලේ යමුන කිනත් දොලසකිතාහුන කිතු සතමෙනි පිල්දී තනවාහනේ යමුන කිනත් දොලසකිතාහුන කිතු රසමෙනි පිල්දී තනවාහනේ බබලන ලෙස ශ්‍රී ලංකා සාසනේ බබලන ලෙස ශ්‍රී ලංකා සාසනේ එකනත පින්බලනු මන විසාමින සරවන බව කඳ සූරින්දු ගෙතද බලී මුදුනට ලලතේ සෙවොලිඳු දදේ දොළසතකින් ගන ඇවිදරු කඳ රජ සමුදුනට ලලතේ සෙවොලිඳු දදේ දොළසතකින් ගන ඇවිදරු කඳ රජ ඔබ පිය මන මන පොබ කල එම සඳ ඔබ පිය මන මන පොබ කල එම සඳ මෙම පිය සදේ දුක දියසක සංසඳ සරවන බව කඳ සූරින් බුගෙතද බල පල කරුතු දුලියේ පොද කල මදනල සරවණ බව කඳ කුරින්දු වෙතද ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය プロモーティーもじないか